නිවන් මඟ මුලපටන් පැහැදිලි කරන විස්තර විවරණය කරන මේ සදහම් කතිකාවත අද දවසෙත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි දේශනා 40කට අධික ප්‍රමාණයක් විශේෂ මාර්ගයේ මුල මුල සිට මුලපටන් අරගෙන විස්තර කරගෙන පැමිණියා ඒ විස්තර කරගෙන ආපු විස්තර කිරීමේ අපි එක්තරා වැදගත් කොටසක් සාකච්ඡා කරන්න ඇවිල්ලා ඉන්නේ. මේ විසුද්ධි මාර්ගයේ බුදුකෝස ස්වාමීන් වහන්සේ රචනා කරද්දී මේ කොටස් වශයෙන් පරිච්ඡේද වශයෙන් බෙදලා කරන විස්තරයේ එක්තරා විදිහකට භාවනා කරන යෝගියෙකුට ඒ භාවනා භාවනාව සඳහා තමන්ගේ පරිසරය සකස් කරගන්න ආකාරයේ ඉඳලා පසුබිම සකස් කර ගැනීම ඉඳලා භාවනා කමටහන් සමත භාවනාවලින් පටන් අරගෙන විදර්ශනා භාවනාවලින් අවසන් වීම දක්වා බුදුගොස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා අපි මේ විසුද්ධි මාර්ගයේ මුලපටන් යම් කෙනෙක් කියවනවා නම් පරිශීලනය කරනවා නම් මෙය එක්තරා විදිහකට අපට කමඨහන් පෙලක් ඉගෙන ගැනීමක් ඒ වගේම තමයි භවනා කරන්ඩ යම්කිසි පරිසරයක් තමයි සකසා ගැනීමක්. ඉතින් අද වර්තමාන වෙනකොට නානාවිද නිවන් මාර්ගය පිළිබඳ නානාවිද අර්ථකථනයන් පවතින කාලයක් විදිහට නොඑක් අදහස් වූමාරු වෙන කාලයක් විදිහට මේ විසුද්ධි මාර්ගය අපි එක්තරා විදිහකට සාකච්ඡා කරනවා කියලා කියන්නේ අපට මහා ලාභයක් ආලෝකයක් මේ විසුද්ධි මාර්ගයේ ඇසුරෙන් අපිට අපේ පිරිසිදු තේරවාදී භාවනා මාර්ගය අපිට ඉගෙන ගන්න ලැබෙනවා කියන කාරණය. ඒ නිසා අපේ ඒකායන අභිමතාර්ථය මේ පිරිසිදු තේරවාදී භාවනා මාර්ගය පිළිවෙලින් පිරිසිදුව පැහැදිලි කරලා දෙන්නට ඒ ඔස්සේ තමයි අපි විශේෂ මාර්ගය යම් කොටසක්වත් අත නොහැර මුලපතන් පැහැදිලි කරන්න ආරම්භ කරයි. ඒ අනුව අපි ශීල නිර්දේශය පැහැදිලි කරලා අවසන් කරන් තියදුනා. ඊළඟට දුතාංග නිර්දේශය පැහැදිලි කරලා අවසන් කරන්න තියදුනා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ තමත් වැදගත් කොටසට. ඒ තමයි කම්මට්ටාන ගහන නිර්දේශය. මේ කම්මට්ටාන ගහන නිර්දේශය තුළ තමයි භාවනා කරන යෝගියෙකුට තමන්ගේ කමඨහනක් තෝරා ගැනීමේ මූලික පසුබිම මූලික වටපිටාව පැහැදිලි කරන්න. ඒ නිසා මේ කම්මට්ටාන ගහන නිර්දේශය අපි සාකච්ඡා කරන්න තියදුනා. මේ එකිනෙක චරිත හඳුනා ගැනීම පිළිබඳව බුදු ගෝස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් ටික කොහොමද එකිනෙක චරිතය අපි හඳුනාගන්නේ කියන කාරණය. ඒ අනුව දැන් අපි ඒ චරිත පිළිබඳ විස්තර විවරණය අවසන් වෙලා අපි ඇවිල්ලා ඉන්නේ සාකච්ඡා කරන්නට මේ භාවනා කරන යෝගියෙක් තමන්ගේ කමඨහන තෝරා ගැනීමේදී මොනවද ඒ සඳහා තෝරාගත හැකි කමඨහන් කියන පැහැදිලි කිරීම සිද්ධ කෙරෙන සම 40 කර්මස්ථාන පිළිබඳව කරන විග්‍රහයට. මේ විග්‍රහය අතිශය වැදගත්. අපි කවුරුත් කැමති මේ තේරවාදී භාවනා මාර්ගය අනුගමනය කරන්නට. අපි කාටත් අදහසක් තියෙනවා මේ අපි භාවනා කළ යුතුයි කියලා. අපි කාටත් අදහසක් තියෙනවා මේ නිවන් දැකිය යුතුයි කියලා. මේ සඳහා යන නිවන් මාර්ගයේදී අපිට නිවන් මාර්ගය පැහැදිලි කරලා තියෙන කමඨහන් එකතුව තමයි මේ සමසත් සමසතරිස් කර්මස්ථාන තුළින් පැහැදිලි කරන්නේ. එක්තරා විදිහකට සමත භාවනාවෙන් ආරම්භ කරන සමත පූර්වාංගම භාවනා ක්‍රමයක් තමයි අපේ විශේෂ මාර්ගය තුලින් පැහැදිලි කෙරෙන්නේ. මේකත් ඇතරම පෙළ අර්ථකථා ආදියට අනුකූලව සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බහුල වශයෙන් අපි පරිශීලනය කරනකොට බොහෝ සූත්‍ර දේශනා තුළ බුදුරජාණන් වහන්සේ මුලින්ම සමත භාවනාව වෘද්ධිය පිළිබඳව තමයි දේශනා කරන්නේ. දැන් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ගත්තොත් මුලින් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන යනාදී වශයෙන් සමාධිය වැඩි වීම පිළිබඳව පැහැදිලි කරලා ඊට පස්සේ තමයි පුබ්බේ නිවාසානුස්සති, ආකාසන පුබ්බේ නිවාසානුස්සති, චතුප්පාත ආස්වාස ආස්වාසය කර ඥානය කියන මෙන්න මේ නිවන දක්වා පැහැදිලි කෙරෙන්නේ. මේ නිසා මුලින් සමත කර්මස්ථානයක් වැඩි වීම පිළිබඳව සඳහන් කරනවා. ඒකෙන් කියන්නේ නැහැ අනිවාර්යෙන් මුලින් සමත කර්මස්ථානයක් දියුණු වෙලා විතරමයි අපිට නිවන් මාර්ගයේ ගමන් කළ හැක්කේ කියලා. නමුත් මුලින් සමත කර්මස්ථානයක් පැහැදිලි කිරීම කියන කාරණය සමත කර්මස්ථානයක් වැඩි වීම කියන කාරණය බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවලදී පැහැදිලි කෙරෙනවා. ඉතින් මේ නිසා විසුද්ධි මාර්ගය හැම සියලු දෙනාටම පොදුවේ හැම සියලු යෝගියෙකුටම පොදුවේ භාවනාවට එළඹෙන්න තියෙන කමඨහන් විස්තරයක් විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඒ සඳහා යන විවරණයේදී මුලින්ම සමත කර්මස්ථාන පැහැදිලි කරන්නේ. එතකොට යම් කෙනෙක් ඉන්නවා නම් මේ සමත කර්මස්ථාන වැඩිම කියන එක තමන්ට අපහසුයි කියලා හිතන ඒ බඳු කෙනෙකුට දෙලින්ම විදර්ශනාවකට යොමු වෙන්නත් අවශ්‍ය පදනම මේ පඤ්ඤා භූමි නිර්දේශ ආදිය තුළින් විසුද්ධි මාර්ගය පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා නමුත් අර පොදුවේ හැම සියලු දෙනාටම වැදගත් වෙන විදිහට මුලින්ම සමත කර්මස්ථාන පැහැදිලි කිරීමක් කියන්නේ. ඉතින් මේ සමත කර්මස්ථාන සියල්ල පැහැදිලි කරන සම 40 කර්මස්ථාන විස්තර විවරණය කරන කොටස තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ අනුව මෙතනදී පැහැදිලි කරනවා කොහොමද භාවනා කරන මේ යෝගියෙක් තමන්ගේ භාවනා මාර්ගය පෙළ ගස්වා ගත යුත්තේ කියන කාරණේ. ඒ අනුව අපි සාකච්ඡා කරන්න යන්නේ සම 40 කර්මස්ථාන පටන්. ඉතින් අපි විසුද්ධි මාර්ගයේ පාළියට අවධානය යොමු කරොත් අපිට පැහැදිලි කරන්නේ නචතාව චර්යානුකූලං කම්මට්ඨහනං සබ්බාකාරේන ආවීකතං ආවිකතං තංහි අනන්තරස්ස මාතිකාපදස්ස විත්තරේ සයමේව ආවි භවිෂති බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට අර අපි අවසාන කරපු තැනින් අපි අවසන් කරපු තැනින් නැවත අපි ආරම්භ කරනවා නම් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරනවා නචතාව චර්යානුකූලං කම්මට්ටහනං සබ්බාකාරේන ආවිකතං මේ චරිතානුකූල කර්මස්ථානය සර්වාකාරයෙන්ම පැහැදිලි කරා වෙන්නේ නැහැ කියලා කියනවා. තන්හි අනන්තරස්ස මාතිකාපදස්ස විත්තහාරයේ සයමේව ආවි භවිස්සති. ඉදිරියට තියෙන මේ මාත්‍රුකාපද ටික පැහැදිලි කරාම ඒ චරිතානුකූල කර්මස්ථාන පැහැදිලි කිරීමට අදාළ පැහැදිලි කිරීමක් සිදු වෙනවා කියලා කියනවා. ඒ අනුව චත්තාලීසාය කම්මට්ඨානේසු අඤ්‍යතරං කම්මට්ඨානං ගහෙත්වා කියපු තැනදී අපිට කියනවා දසහි ආකාරයේහි කම්මට්ඨාන විනිච්ඡය වේදිතබ්බෝ කියලා. දස ආකාරයක කර්මස්ථාන විනිශ්චය අපි දැනගන්න ඕනේ. ඒතර මොනවද දස ආකාර කර්මස්ථාන විනිශ්චය? මේ දසවිධ කර්මස්ථාන විනිශ්චය අපිට දක්වනවා සංඛාත නිද්දේශතු අපිට මේ කර්මස්ථාන ටික අපි කතා කරන්න ඕනේ සංඛ්‍යා නිර්දේශ වශයෙන්. සංඛ්‍යා වශයෙන් මොනවද මේ මේ භාවනා ක්‍රම කොපමණක් තියෙනවද කියන එක සාකච්ඡා කරන්න ඕනේ. ඒතර ඒක තමයි සංඛාත නිर्देशතෝ කියලා කියන්නේ. ඒ වගේම උපචාර අප්පනා ආවහතු. උපචාර අර්පණා ආවහ වශයෙන් මේ කමඨහන් ටික අපි සාකච්ඡා කරන්න ඕනේ කියනවා. ඒ වගේම ජහාන ප්‍රභේදතෝ ධ්‍යාන ප්‍රභේද වශයෙන් මේ භාවනා කර්මස්ථාන අපි සාකච්ඡා කරගන්න ඕනේ මොන මොන කර්මස්ථානෙන් මොන මොන ධ්‍යානයද අපිට ලැබිය හැකි කියන කාරණේ. සමතික්‍රමතු ඒ වගේම තමයි සමතික්‍රම වශයෙන් යම් යම් කොටස් ඉක්මවීම වශයෙන් යම් යම් භාවනාව සමෘද්ධමත් වන ආකාරය අනුව මේ සම 40 කර්මස්ථාන අපි පැහැදිලි කරගන්න ඕනේ. වර්ධන අවර්ධනතෝ වර්ධන අවර්ධන වශයෙන් වර්ධන අවර්ධන කියන වශයෙන් අපි මේ සම 40 කර්මස්ථාන පැහැදිලි කරගන්න ඕනේ. ආරම්මනතෝ ආරම්මන වශයෙන්ුත් සමටහන් පැහැදිලි කරගන්න ඕනේ. භූමිතෝ භූමි වශයෙන්, ගහනතෝ ග්‍රහණ වශයෙන්, පච්ඡේතෝ ප්‍රත්‍ය වශයෙන්, චර්යානුකූලතෝ චරිතයට අනුකූල වශයෙන් මොන සමටහන්ද කියලා අපි සාකච්ඡා කළ යුතුයි. මේ නිසා මේ කම්මට්ටාන ගහන නිර්දේශය අපි මේ සමසතලිස් කර්මස්ථාන පැහැදිලි කරන්න යනකොට ඊළඟට අපිට මෙන්න මේ කියන මාත්‍රිකා 10 ඔස්සේ අපි පැහැදිලි කරගෙන යන්න ඕනේ කමඨහන් 40 මොනවද කියන එක. ඒ නිසා අපි මුලින්ම මේ මාත්‍රිකා 10 යටතේ ඒ ඒ මාත්‍රිකාවට ඇතුළත් වන භවනා ක්‍රම මොනවද කියලා සාකච්ඡා කරගෙන යනවා. ඒ අනුව මුලින්ම සාකච්ඡා කරන්නේ සංඛ්‍යා නිර්දේශ වශයෙන් මොනවද අපිට තියෙන භාවනා කොටස් කියලා භාවනා කර්මස්ථාන කියලා. තත්ත සංඛාත නිද්දේශතෝති චත්තාලීසාය කම්මඨානේ සුවිතීහි උත්තං. ඔන්න සංඛ්‍යා නිර්දේශ වශයෙන් කියප එක තමයි මේ චත්තාලීස කම්මඨානේ කියලා කීවේ කියලා කියනවා. ඒතර සම 40 කර්මස්ථාන අතරින් කියලා අපිට කියවහම මේ එතනදී පැහැදිලි කරන්නෙම මේ සංඛ්‍යා නිර්දේශ වශයෙන්. එතන මොනවද? එතන කියනවා දස කසිනා. කසින භාවනා 10ක් තියෙනවා. එතකොට කසින භාවනා 10 මොනවද කියලා අපි ඉදිරියේ කතා කරනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනාදි වශයෙන් භූත කසින හතරක් තියෙනවා. නීල, පීත, ලෝහිත, ඕදාත කියලා වර්ණ කසින හතරක් තියෙනවා. ඒ වගේම ආලෝක, ආකාශ කියලා තව කසින දෙකක් තියෙනවා. සියල්ල කසින භාවනා 10ක් තියෙනවා. ඒ වගේම අ දස අසුභහ අසුභ භාවනා 10ක් තියෙනවා. ඒවත් මොනවද කියලා සාකච්ඡා කරනවා. දස අනුස්සතියෝ අනුස්සති භාවනා 10ක් තියෙනවා. චත්තාරෝ බ්‍රහ්ම විහාරා බ්‍රහ්ම විහාර භාවනා 4ක් තියෙනවා. චත්තාරෝ ආරුප්පා ආරුප්‍ය භාවනා 4ක් තියෙනවා. අරූප ධ්‍යාන 4ක් තියෙනවා. ඒකා සංඥා සංඥා එකක් තියෙනවා. සංඥා භාවනා එකක් තියෙනවා. ආහාරී පටික්කුල සංඥාව කියලා. වවත්තාන එකක් තියෙනවා චතු ධාතු වවත්තානයි කියලා ව්‍යවස්ථාපනය කරන භාවනා එකක් තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට සංඛ්‍යා නිර්දේශ වශයෙන් ගත්තහම භාවනා 40ක් තියෙනවා භාවනා කමඨහන් මේවට තමයි අපි කියන්නේ සම 40 කර්මස්ථාන කියලා. එතකොට මේ අතරින් මොනවද කසින 10. කසින 10 තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන වර්ණ කසින හතරක් තියෙනවා. භූත කසින හතරක් තියෙනවා. ඒතර පඨවිකෂණය කියලා කියන්නේ පඨවි ආරම්මණයක් අරගෙන කරන භාවනාවක්. ආපෝකෂණය කියලා කියන්නේ ආපෝ ආරම්මණයක්. යම්කිසි වැගිරීම සහිත ආරම්මණයක් අරගෙන ඒ ආරම්මණය අනුව කරන භාවනාවක් තමයි ආපෝකෂණය කියන්නේ. ඒතර මේ එකිනෙක කසින භාවනාව සිද්ධ කරන ආකාරය අපි ඉදිරියේදී වෙනම සාකච්ඡා කරනවා. ඒතර දැන් පඨවිකෂණ නිර්දේශය කියලා වෙනම සමස්ත පඨවිකෂණයට අදාළවම පට විකසන නිර්දේශයක පැහැදිලි කරනවා පට විකසනයක් හදාගන්න තැන ඉඳලා කොහොමද පට විකසනයෙන් ධ්‍යාන රූපාවචර ධ්‍යාන ඉදදීම දක්වා ඒ නිසා එහෙම කියලා ඊට පස්සේ ආපෝ කසිනේ තේජෝ කසිනේ වායෝ කසිනේ වැඩ හිට කතා කරනවා නීල කසිනේ පීත කසිනේ ලෝහිත ඕදාත කියන කසිනේ වැඩ හිට කතා කරනවා ආලෝක ආකාශ කියන මේ කසින ආකාර සාකච්ඡා කරනවා ඒ නිසා මේ කසින 10 පිළිබඳව අපි ඉදිරියේ සාකච්ඡා කරනවා මේ කම්මට්ටාන ගහ නිර්දේශයට අනතුරු අපිට ඉන්නේ පඨවි කසින නිර්දේශය එතනදී. ඒ වගේම තියෙනවා අසුභ භවනා 10ක් තියෙනවා. දස්ස අසුභයක් තියෙනවා. දස්ස අසුභ කියලා කියන්නේ මොනවද? උද්ධමාතකං, විනීලකං, විපුබ්බකං, විච්ඡිද්දකං, වික්ඛායිතකං, වික්ඛිප්තකං, හත වික්ඛිප්තකං, ලෝහිතකං, පුලවකං, අට්ඨිකං. එතකොට භාවනා ආකාර 10ක් අසුභ භවනා ආකාර 10ක් අපිට කියනවා. එතකොට උද්දුමාතක කියන භාවනාවෙන් පටන් අරගෙන යම් කිසි ඉදිමිනු මල සිරුරක් දිහා බලාගෙන කරන අසුභ භාවනාව. ඒ වගේම නිල් පැහැගන්නුණු මල සිරුරක් අනුව කරන ඒ ආරම්මණය අරගෙන කරන භාවනාව. විපුබ්බක, සරවගලන, විච්ඡිද්දක සතුන් විසින් යම් යම් විදිහට සිදුරු වුණු විකහායිතක සතුන් කාපු වික්ඛිත්තක, හත වික්ඛිත්තක, ලෝහිතක, කුලවක මේ විදිහට අසුභයක් අසුභ ආරම්මණයක් මල සිරුරක අසුභ ආරම්මණයක් අරගෙන ඒ මල සිරුරේ අසුභ ආරම්මණය අනුව කොහොමද භාවනාව කරන්නේ ඒකේ අවසානයේ තමයි අට්ඨික කියලා කියන්නේ. සමහර වෙලාවට අද වර්තමානයේ බොහෝ දෙනෙක් ටිකක් ප්‍රිය කරනවා මේ අට්ඨික භාවනාව ගැන. ස්වාමීන් වහන්සේලා වුණත් සමහර වෙලාවට ඇට සැකිල්ලක් තමගේ කුටිය තුල තියාගෙන නැත්නම් ඇටසැකිල්ලක් Tamanට පේන ඇටසැකිල්ලක රූපයක් Tamanට පේන්න තියාගෙන මේ අට්ඨේ අට්ටි කියලා මෙනෙහි කරලා අපි අහලා තියෙන අර මිහින්තලේ අර මහාතිස්ස ස්වාමීන් වහන්සේ අට්ඨික සංඥාව වඩලා කාන්තාවක් මොන ගැහෙන තැනදී ඒ කාන්තාවගේ දත් ඇට දැකලා විශ්වාදන් තත්තිකම් කියලා උන්වහන්සේ ගාතාවකින් කියනවා දත් ඇට ටික දැකලා මේ අට්ටික සංඥාව මුදුන් පැමිණිලා සමස්තයක් වශයෙන්ම ඇටකටුවක් විතරක් ප්‍රකට වෙනවා ඒතර මේ නිසා බොහෝ දෙනෙක් මේ අට්ඨික සංඥා වැඩිම පිළිබඳව ටිකක් රුචියක් දක්වනවා. ඒ නිසා අට්ඨික සංඥා විතරක් නෙවෙයි අතරම මේ අසුභ භාවනා යටතේ උද්දුමාතක විනීලක ආදී ඉතුරු සෙසු අසුභ භාවනාවත් අපි සාකච්ඡා කරන කොහොමද මේ එකිනෙක අසුභ භාවනාව ආරම්භණයක් අපි අරගන්නේ කොහොමද ඒක වඩන්නේ කියන ආකාරය සාකච්ඡා කරනවා. ඒ වගේම තියෙනවා අනුස්සති භාවනා 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගත සති, ආනාපාන සති උපසමානුස්සති කියලා. ඒතර මෙතන අපිට බොහෝ පුරුදුයි. අපි බොහෝ විට කතා බහ කරලා පුරුද්දක් තියෙනවා මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන මේ අනුස්සති භාවනා පිළිබඳ. විශේෂයෙන්ම බුද්ධානුස්සති භාවනාව අපි දානා බුදුගුණ භාවනාව කියලා. බොහෝ දෙනෙක් අපේ උපාසක උපාසිකාවන් තමන්ගේ එදිනදා භාවනා කර්මස්ථානයන් විදිහට බුදුගුණ වැඩිම සිදු කරනවා. සමහර වෙලාවට එදිනෙදා කරන භාවනාවෙන් එහාට ගිහිලා සමහර වෙලාවට නිරන්තරයෙන් තමන්ගේ සිහිය පැවැත්වීම වශයෙන් බුදුගුණ වැඩිම කියන එක බොහෝ දෙනෙක් පුරුදු කරගෙන ඉන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා පවා බුදුගුණ වැඩිම කියන එක පුරුදු කරගෙන ඉන්නවා. මේ නිසා බුද්ධානුස්සති භාවනාව කියන එක අපිට ටිකක් ඒ නිසා පුරුදු පුහුණු භාවනාවක්. ඒ විතරක් නෙවෙයි බුද්ධානුස්සතිය වාගේම තමයි ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනාවන්. ඒතර බුද්ධානුස්සති භාවනාවේදී බුදු ගුණ මෙනෙහි කරනවා. ධම්මානුස්සති භාවනාවේ දහම් ගුණ මෙනෙහි කරනවා. සංඝානුස්සති භාවනාවේ සංඝ ගුණ මෙනෙහි කරනවා. එතකොට අපි ඉතිපිසෝ ස්වාක්කාත සුපටිපන්නෝ කියන මේ ගාථා ඔස්සේ නවාරහදී බුදු ගුණ ඒ වගේම දහම් ගුණ සහ සුපටිපන්නාදී සංඝ ගුණ මෙනෙහි කරනවා. ඊට අමතරව අපිට ටිකක් ප්‍රකටව කෙරෙනවා අඩුයි. නමුත් සමහර කෙනෙක් කරනවා ශීලානුස්සති භාවනාව. තමන්ගේ මේ ශීලයේ තියෙන ගුණය මෙනෙහි කිරීම වශයෙන් තමන්ගේ ශීලය මෙනෙහි කිරීම වශයෙන් ශීලානුස්සති භාවනාව කරනවා. ඡාගානුස්සති කරනවා. තමන් හැමදාම යම්කිසි පරිත්‍යාගයක් කරමින් ඒ පරිත්‍යාගයේ තියෙන වටිනාකම මෙනෙහි කරමින් තමන් ඒ තුලින් භාවනාවක් සිදු කරනවා. ඒකට කියන ඡාගානුස්සති කියලා. ඒතර ඡාග කියලා වචනෙන් අදහස් කරන්නේ පරිත්‍යාග කියලා කියන එක, දන් දීම කියලා කියන එක. ඒසා දන් දීම පුරුදු කරන භික්ෂුන් වහන්සේලා මේ ඡාගානුස්සති භාවනාවේ යෙදෙනවා. දේවතානුස්සති කියලා කියනවා. දෙවිවරුන් පිළිබඳව මෙනෙහි කිරීම මේක ඇත්තටම දෙවිවරුන් මෙනෙහි කරලා දෙවිවරුන් මමායනය කිරීමක් නෙමෙයි. දිව්‍යත්වයට පත් වෙන්න උපකාර වෙන ගුණධර්ම මෙනෙහි කිරීමක්. දිව්‍ය තලයකට පත් වෙන්නට, දේවතා භාවයකට පත් වෙන්නට උපකාර වන ගුණධර්ම මෙනෙහි කිරීමක් වශයෙන් දේවතානුස්සති භාවනාවක් තියෙනවා. මරණානුස්සති භාවනාව අපි කවුරුත් දන්නා මරණය මෙනෙහි කිරීම. මරණේ ගුණ නෙවෙයි මරණය පිළිබඳව මෙනෙහි කිරීම, මරණ සංඥාව ඇති කර ගැනීම තමනුත් මරණයටපත් වෙනවන කියන මෙන්න මේ සිත මෙන්න මේ සංඥාව මෙන්න මේ අදහස නිරන්තරයෙන් වැඩි දියුණු කර ගැනීම තමයි මරණානුස්සති භාවනාව කියන්නේ. උපසමානුස්සති කායගත සති භාවනාව කියලා කියන්නේ මෙතන අපි දක්වලා තියෙන පිළිවෙලට ගත්තොත් කායගත සති භාවනාව කියන්නේ අපේ ශරීරයේ තියෙන කුණක කොටස් 32 මෙනෙහි කරන භාවනාව. එතකොට අර අසුබ භාවනා 10 යටතේ සාකච්ඡා කරන්නේ මල සිරුරක් මෙනෙහි කිරීමෙන් කරන අසුභ භාවනාව. හැබැයි අපි කුණප කොටස් 32 දෙතිස් කුණපයන් මෙනෙහි කරනවා නම් දත්තෙන් සාකාරය මෙනෙහි කරනවා නම් මෙන්න මේ දත්තෙන් සාකාරය මෙනෙහි කිරීම කියන එක ඒක අසුභ භාවනාවක් කියලාත් අපි හඳුන්වනවා. නමුත් ඒකේ ඇත්තට මේ භාවනාව අපි හඳුන්වන නම කායගත සති භාවනාව කියලා. ඒතර කායගත සති කියලා කියන්නේ මේ කය අනුවගේ සිහිය කියලා කියන එක. එතකොට කායානුපස්සනා කියලා එකක් තියෙනවා වෙනම සතිපට්ඨාන අතරේ. නමුත් මෙතන කියන්නේ කායගත සතිය කියලා. කියන්නේ මේ කය අනුව අපි සිහිය සිත පවත්වනවා කියන එක. එතනදි කරන්නේ කයේ තියෙන කුණක කොටස් 32 අරගෙන මෙනෙහි කිරීමයි කරන්නේ. ත්‍රේවත් අපි කතා කරන කොහොමද කායගත සති භාවනාව බොහෝ දෙනෙක් කැමති සහ අපේ ශාසනය තුලත් බොහෝ භික්ෂුන් වහන්සේලාට නිවන් දකින්න උපකාර වෙන භාවනාවක් කායගත සතිය. බොහෝ දෙනෙක්ගේ අනුසය කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්න උපකාර වන භාවනාවක් ආයගත සතිය. අපිට බොහෝ වෙලාවට අපිට මුණ ගැහෙනවා අට කතා තුළ ස්වාමීන් වහන්සේලා මූල කර්මස්ථානයේ විදිහට කායගත සති භාවනාව දීලා මේ කායගත සතිය වැඩිම තුලින්ම නිවන් දැකපුවයි. ඒ නිසා අපි කතා කරන කායගත සතිය පිළිබඳව. ආනාපාන සති භාවනාව කියන එක අපි කවුරුත් දන්නම. හුස්ම ඉහළ පහළ යෑම අරමුණු කරගත් භාවනාව. ඉතින් බොහෝ දෙනෙක් ආනාපාන සති භාවනාවත් වඩනවා. ඊට අපි සාකච්ඡා කරනවා ආනාපාන සතියත් කොහොමද මුලපටන් විස්තර කරන්නේ කියන කාරණය. ඒ අනුව කොහොමද මුල ඉඳලා වඩන්නේ කියන එක අපි සාකච්ඡා කරනවා ආනාපාන සතිය භාවනාව. උපසමානුස්සතිය කියලා අපි මේ උපසමය එහෙම නැත්නම් කෙලෙස් සංසිඳ වීම කියන නිවන පිළිබඳව කරන මෙනෙහි කිරීමක් වශයෙන් උපසමානුස්සති භාවනාවක් තියෙනවා. ඒකත් අපි සාකච්ඡා කරනවා. එතන මේ අනුව තමයි අපිට මොන ගහනවා බුද්ධ ධම්ම සංඝ ශීල ඡාග ඒ වගේම දේවතා කියන මේ අනුශෘති භාවනා මේ ටිකට අපි කියන ෂඩ් අනුස්මෘති කියලා කියනවා. ඊට අමතරව මරණානුස්සති, කායගත සති, ආනාපාන සති, උපසමානුස්සති කියලා අනුශෘති භාවනා හතරක් තියෙනවා. මේ සියල්ලටම කියනවා දස අනුශෘති කියලා. ඒ වගේම තියෙනවා සතර බ්‍රහ්ම විහරණ කියලා જાතියක්. බ්‍රහ්ම විහරණ හතරක් තියෙනවා. සිව් බඹ විහරණ කියලා කියනවා. සතර බ්‍රහ්ම විහරණ භාවනා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා භාවනා හතරක් තියෙනවා. මේ භාවනා හතරට කියනවා සතර බ්‍රහ්ම විහරණ භාවනා කියලා. එතකොට ඒකත් අපි සාකච්ඡා කරනවා ඉතින් ගොඩක් දෙනෙක් කැමති මෛත්‍රී භාවනාවට. ඒ නිසා කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ? හරියට මෛත්‍රී භාවනාව වඩන්නේ. අපිට සමහර වෙලාවට පුරුදු තියෙන්නේ අපි සමහර වෙලාවට ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරලා තියෙන ආකාරයට මෛත්‍රිය වඩන ආකාරය නිදුක් වෙම්වා නිරෝගී මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකින්වා මා මෙන්ම කියලා මේ විදිහට කරන ගොඩක් වෙලාවට සජ්ජහායනා ශීර්ෂයෙන් කරන මෛත්‍රියක්. හැබැයි සජ්ජහායනා ශීර්ෂයෙන් කරන මෛත්‍රියෙන් එහාට ගිහිල්ලා මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධානය ආදී ධාන තුනක් උපදවන්න පුළුවන්. මේ ධාන උපදවන්නේ කොහොමද? ඒ දක්වා කොහොමද මෛත්‍රිය වැඩෙන්න ඕනේ? කොහොමද මේ මෛත්‍රිය වඩන්න පටන් ගන්න සහ ඒ සියල්ල අපි පිළිවෙලට සාකච්ඡා කරන යනවා මේ අපේ විසුද්ධි මාර්ග වැඩසටහන තුළ. ඒ වගේම කරුණා භාවනාව, මුදිතාව, උපේක්ඛාව අපි සාකච්ඡා කරනවා. ඊළඟට අරූප ධ්‍යාන හතරක් තියෙනවා. අරූප ධ්‍යාන භාවනාව උපදවන්නේ පඨවි ආදී කසින ආරම්මණයන් තුලින් ආකාශ කසිනේ හැරෙන්න සෙසු කසින නමෙන් පුළුවන් අරූප ධ්‍යාන උපදවන්න. ඒ නිසා අපි සාකච්ඡා කරනවා අරූප ධාන උපදවන ආකාරය සහ අරූප භාවනා පිළිබඳව කොහොමද ආකාසානංචායතනේ උපදවන්නේ භාවනා කරන්නේ ආකාසානංචායතනේ විඤ්ඤාණංචායතනට යන හැටි එතනින් ආකින්චඤ්ඤායතනෙට එතනින් නේව සංඥාන සංඥායතනෙට මේක පිළිවෙලට අපි විසුද්ධි මාර්ගය ඇසුරෙන් සාකච්ඡා කරනවා ප්‍රායෝගිකව අපිට මේ කාරණා වැදගත් වෙනවා යම් කෙනෙකුට තමන්ගේ භාවනාවක් ආරම්භ කරලා යම් කෙනෙක් පටවියාදී කසින භාවනාවක් කරා නම් ඒ භාවනාව තුළින් චතුර්ථ ධානය දක්වා ගියා නම් එතනින් එහාට කොහොමද මේ අරූප ධාන ආදී අවශ්‍ය නම් උපදවන්නේ කියන එක සාකච්ඡා කරන්නේ. එතනදී එක්තරා විදිහකට අපි කසින භාවනාවෙන් ටිකක් අර ගුරු ඇසුරක් එක්කම තමයි සාකච්ඡා කරේ ඒක අපි අදහස අපේ. ඉතින් ගුරුවරයෙක් ළඟ ඉඳගෙන කරන්න ඕන භාවනාවක්. ඒ නිසා සමහර ලාවට Tamanට මේ අපේ වැඩසටහන තුලින් ලැබෙන උපකාරය මදි වෙනකොට ඒ සඳහා සමහර ලාවට යම් ගුරු ඇසුරක් ලබා ගන්න සිද්ධ වෙයි. නමුත් අපි විසුද්ධි මාර්ගයේ කරන විස්තරය ඔස්සේ අපි කතා කරන කොහොමද මේක කරන්නේ කියලා අපේ විස්තරය පරිපූර්ණ වෙන්න සහ එතකොට කෙනෙකුට යම් ගුරුවරයෙක් ඇසුරු කරගෙන මේ භාවනාවකට යෙදෙනවා නම් ඒත් අවශ්‍ය පසුබිම සකස් කරගන්න. එතනදී සමහර වෙලාවට මේ අරූප අධ්‍යාන ආදී ගැන කතා කරනකොට සමාජයේ තියෙන අදහස් තියෙනවා. එතකොට සමහර වෙලාවට කියන මේවා මේ බමුණන්ගේ භවනා. ඒ නිසා මේ බමුණන්ගේ භාවනා අපි කරන්න අවශ්‍ය නැහැ කියලා මේ විදිහට කතා කරන අවශ්‍ය අවස්ථා අපි අහලා තියෙනවා. ඒත් අපි එතන යථාර්ථය පැහැදිලි කරනවා. බුදුරජාණන් සහම් වෙලාවකම සාකච්ඡා කරලා තියෙනවා මේ పూర్ව නිවාසානුස්තිය ආදී අවිඥා පිළිබඳව. එතකොට పూర్ව නිවාසානුස්තිය උපදවන්න නම් සාමාන්‍ය කෙනෙකුට අනිවාර්යයෙන්ම අරූප ධ්‍යාන උපදවලා කියන්නේ අෂ්ට සමාපatti උපදවලා තමයි එතනින් එහාට යන්න පුළුවන්. ඒ නිසා මේ අරූප ධ්‍යාන ඉපදවීම කියන එක බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක් නෙමෙයි. අරූප ධානයක් උපදවලා අරූප ධානයකින් අරූප තලයක් කෙරෙහි ඇති කරගත නිකාන්තිය ඔස්සේ එතන උත්පත්ති ලැබීම කියන එක තමයි බුදුරජාණන් වහන්සේ සුදුසු නැහැ කියලා කියන්නේ. ඒක අපි සාකච්ඡා කරන්න තියෙනවා අරූප ධාන කොටසේදී. ඊළඟට තියෙනවා ඒකා සංඥා. ඒක සංඥා භාවනාවක් තියෙනවා. ඒකට කියනවා අපි ආහාරයේ පටික්කුල සංඥාව කියලා. ඒ වගේම ඒකා එකක් තියෙනවා ඒ ඒකං වවත්තහනං එක වවත්තහන භාවනාවක් තියෙනවා චතු ධාතු වවත්තහනේ කියලා සතර ධාතුන් අපේ මේ කයේ කොහොමද බෙදාගන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතුන්ට මේක බෙදලා කරන ධාතු මානසිකාර භාවනාව ඒකත් අපි සාකච්ඡා කරන්න තියෙනවා. ඊට මෙන්න මේ විදිහට සංඛ්‍යා නිර්දේශ වශයෙන් අපට සම 40 කර්මස්ථානය බෙදලා දක්වන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ කර්මස්ථාන බෙදා දැක්වීමට දාලා මේ දසවිධ කර්මස්ථාන විනිශ්චය අපිට පැහැදිලි කරනවා උපචාර අපනාවහතෝ කියලා. ඒතර මේ සමසතරස් කර්මස්ථානය අපි සාකච්ඡා කරන්න ඕනේ. උපචාර භාවනා ලබා ගන්න පුළුවන් කර්මස්ථාන මොනවද? අර්පණා භාවනාවලටපත් වෙන්න පුළුවන් කර්මස්ථාන මොනවද කියලා. එතකොට උපචාර ආවහ වශයෙන් කියනවා කායගත සතිය ආනාපාන සතිය කියන භාවනා දෙක හැරෙන්න බුද්ධහනුසති ආදී අනුසති භාවනා අටෙන් අපිට උපචාර ධ්‍යාන තමයි ලබා ගන්න පුළුවන් කියලා. ඒතරත් මතක් කරගත්තොත් අනුසති භාවනා ටික මොනවද කියලා? මේ දසවිධ අනුස්මත අනුස්සති භාවනා අතරේ කායගත සතියෙන් සහ ආනාපාන සතියෙන් අපට පුළුවන් ඉපදවන්න අපිට කියනවා ඒ කායගත සති සහ ආනාපාන සති භාවනා දෙක තුලින් අපිට හැකියාවක් තියෙන්නේ උප ඒ දෙකෙන් අපිට හැකියාවක් තියෙනවා ඇත්තටම මේ කායගත සති ආනාපාන සති කියන දෙකෙන් අපිට අර්පණා උපදවන්න හැකියාවක් තියෙනවා. අර්පණා කියලා කියන්නේ ධ්‍යාන කියලා කියන ඒවා. එතකොට ප්‍රථම ධ්‍යානයටපත් වෙන්න, ဒုတိ ය ධ්‍යානයටපත් වෙන්න මේ විදිහට පුළුවන්. දැන් කායගත සති භාවනාව තුළින් අපිට ප්‍රථම ධානයට තමයි යන්න පුළුවන්. අර්පණා එකක් ප්‍රථම ධානයට යන්න පුළුවන්. හැබැයි ဒုတိ ය ධාන ආදී උපදවන්න බෑ. ආනාපාන සති භාවනාවෙන් අපිට ධාන හතරක් දක්වා භාවනා කරන්න පුළුවන්. එතකොට ආනාපාන සති භාවනාව ඒ නිසා චතුර්ථ ධානය දක්වා වඩන්න පුළුවන් භාවනාවක්. හැබැයි මේ ඉතිරි භාවනා ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති ඡාගානුසති දේවසා දේවතානුසති මරණානුසති උපසමානුසති කියන මෙන්න මේ භාවනා ටික මේ භාවනා තුළින් අපිට හැකියාවක් නැහැ අර්පණ සමාධි උපදවන්න. නිසා මේ සියල්ලක්ම අපිට උපචාර භාවනා වශයෙන් තියෙන ඒවා. උපචාර සමාධිය තමයි උපදවන්න පුළුවන්. සමේ භාවනා අපිට උපචාර සමාධිය තමයි උපදවන්න පුළුවන්. ඒතර උපචාර සමාධියක් කියන්නේ මොකද්ද? අර්පණාවකට పూర్ව භාගයේ අර්පණාවකට పూర్ව භාගයේ අර්පණා සමාධියක් කියලා කියන්නේ රූපාවචර මහා රූපාවචර කුසල චිත්තයක් උපදවන භවනාවක් රූපාවචර ධානසිතක් උපදවන්නේ ඒ රූපාවචර ධානසිතට పూర్ව භාගයේ මහා කුසල සිතක් වශයෙන් කාමාවචර සිත වශයෙන් අපේ සිතේ පවතින අපේ సంతානය තුළ නීවරණ ධර්මයන් යටපත් වීමෙන් අපි යම් සමාධියක් ලබනවාද? ඒකට කියන උපචාර සමාධියක් කියලා. ඒතර අපි උපචාර සමාධිය, අර්පණා සමාධිය කියන දෙකේ වෙනස සාකච්ඡා කරලා තියෙනවා ඉදිරි මීට පෙර. ඒතර එතනදී බුද්ධානුස්සති කියන කමටහන වැඩුවට අපිට බුද්ධානුස්සතිය කියන එක අරමුණ වශයෙන් පෘතුල වැඩි. ඒ පෘතුල වැඩි නිසා ඒක බුදුගුණයක් අරගෙන අපි වඩනකොට ඒ අරමුණේ තියෙන පෘතුල භාවය, පළල් භාවය නිසා අපිට බුද්ධානුස්සති කර්මස්ථානයෙන් හැකියාවක් නැහැ. ඒක අර්පණා සමාධියක් බවට පත් කරනවා. ඒක උපචාර සමාධියක් වෙන නතර වෙනවා. දහම් ගුණ, සංඝ ගුණ මේවත් එහෙමයි. මේ නිසා අපිට සිත අර්පණා සමාධියක් දක්වා එකඟ කරගන්න හැකියාවක් නැහැ මේ අරමුණේ පළල් භාවය වැඩි නිසා. අරමුණේ විස්තරිත භාවය වැඩි නිසා. ඒකේ විස්තෘත භාවය වැඩි නිසා අපට හැකියාවක් නැහැ. හැබැයි අපට කායගත ස්ථානාපාන සති කියන භාවනා දෙකෙන් ධ්‍යාන උපදවන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කරනවා කොහොමද මේ භවනා ටික. ඒ වගේම ඊළඟට අපිට එන්නේ ආහාරේ පටික්කුල සංඥාව කියලා කියන එක. ආහාරේ පටික්කුල සංඥාව කියන භවනාව අපිට එක්තරා විදිහකට උපචාර සමාධියක් විතරක් ලබා ගන්න පුළුවන් භවනාවක්. ආහාරේ පටික්කුල සංඥාව තුලිනුත් අපිට හැකියාවක් නැහැ. අර්පණා සමාධිය කියන ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයකට යන්න හැකියාවක් නැහැ. එතකොට අපි ආහාරේ පටික්කුල සංඥාව වැඩිම තුලින් අපි මේ අනුභව කරන ආහාරයේ තියෙන පිළිකුල් භාවය අපි අරමුණක් වශයෙන් වෙනෙහි කරගන්නවා. ඒ තුල තියෙන මේ අරමුණේ තියෙන එක්තරා විදිහකට ශිත එකඟ කරගන්න තියෙන අපහසු භාවය, ඒකේ තියෙන පළල් භාවය හේතුවෙන් එතනදි කියනවා අර්පණා සමාධිය පුරවන්න බෑ කියලා. චතු ධාතු අවත්තහනයත් එහෙමයි. චතු ධාතු අවත්තහනේ වශයෙන් උගත්තාම ඒ කියන්නේ අපේ කයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර මෙනෙහි කිරීම වශයෙන් අපට හැකියාවක් නැහැ. ඒ ධාතු මනසිකාරය තුළනොත් අපට උපචාර සමාධියක් විතරයි ලබන්න පුළුවන්. අර්පණා සමාධියක් ඉපදෙවීම හැකියාවක් නැහැ. ඒතර මේ නිසා අපි උපචාර සමාධි විතරක් ලබා දෙන කමඨහන් කීපයක් තියෙනවා. ඒතර අනුස්සති භාවනා 8යි, ආහාරේ පටික්කුල සංඥාවයි චතු ධාතු වවත්තහණයයි කියලා. ඊළඟට තියෙනවා අර්පණාවහ කර්මස්ථාන. අර්පණාවහ කර්මස්ථාන කියලා කියන්නේ අපිට අර්පණා සමාධියක් උපදවන්න පුළුවන් කර්මස්ථාන. ඒක පැහැදිලි කරනවා. පටවිකෂණ ආදී කර්මස්ථාන 30න් අපට පුළුවන් අර්පණාවක් ලබන්න. අපිට කියනවා අර්පණාවහ කර්මස්ථාන ගැන කියනවා ශේෂානි අපනාවහා නීති කියලායි අපිට කියන්නේ. එතකොට සෙසු කර්මස්ථාන සියල්ලම අර්පණා භාවනා ලබන්න පුළුවන් කර්මස්ථාන කියලා. එතකොට සෙසු කර්මස්ථාන ටික ගත්තහම පඨවි කසිනාදී කර්මස්ථාන 30ක් තියෙනවා. එතකොට මොනවද කර්මස්ථාන 30? පඨවි කසිනාදී කසින 10ක් තියෙනවා. ඒ වගේම අපි අනුස්සති භාවනා යටතේ අනුස්සති භාවනා දෙකක් තියෙනවා. ඒ දෙක අපි පස්සේ සාකච්ඡා කරනවා. ඒ වගේම ඔව් මෙතන පොඩි මම මේ දාලා තියෙන මේක පොඩි වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි මේක සමතිස් කර්මස්ථාන කියලා කිව්වා. මේ සමතිස් කර්මස්ථාන කියන එක ඇතුලේ කායගත සති ආනාපාන සති කියන දෙකක් මේක ඇතුලේ තියෙනවා. නිසා මේ සමතිස් කර්මස්ථාන ඇතුලේ මේ සියල්ලම සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා සමතිස් කර්මස්ථාන ඇතුලේ තියෙන්නේ මොනවද? පඨවි කසින ආදී කසින 10ක් තියෙනවා. ඒ නිසා කසින භාවනා 10ක් තියෙනවා. ඒතර අනුස්සති භාවනා යටතේ අනුස්සති භාවනා දෙකක් තියෙනවා. අනුස්සති භාවනා දෙකක් තියෙනවා. ඒ වගේම අපට අසුබ භාවනා තියෙනවා. අසුබ 10ක් තියෙනවා. ඊට පස්සේ බ්‍රහ්ම විහාර භාවනා හතරක් තියෙනවා. සහ එතකොට මෙතන තියෙනවා 20යි 26ක් ඊට අමතරව අරූප භාවනා හතරක් තියෙනවා ඊට අමතරව තියෙනවා කායගත සති ආනාපාන සති කියන භාවනා දෙක. ඒතර මෙන්න මේ කියන භාවනා කමඨහන් සියල්ලම ගත්තහම කමඨහන් 30ක් තියෙනවා. මෙන්න මේ කමඨහන් 30ට අපි කියනවා අර්පණාව හා කර්මස්ථාන කියලා. කියන්නේ අර්පණා භාවනාවක් අපිට උපදව ගන්න පුළුවන්. අර්පණා සමාධියක් උපදව ගන්න පුළුවන් කර්මස්ථාන කියලා. ඒ නිසා අපි සාකච්ඡා කරන අද මේ එකිනෙක නිර්දේශයේදී පටවි කසින කසින භාවනා 10 විස්තර කරද්දී ඒ ඒ භාවනාවලින් කොහොමද උපචාරය උපදවන්නේ උපචාරයෙන් කොහොමද අර්පණාවට යන්නේ කියන මේ හැම සියල්ලක්ම විසුද්ධි මාර්ගයේ අපිට තාමත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපි මේ සාකච්ඡාව තුළ මේ හැම දෙයක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි ධ්‍යාන ප්‍රභේද වශයෙන් ගත්තහම ධ්‍යාන ප්‍රභේද වශයෙන් ගත්තහම අපිට තියෙනවා මේ අර්පණාව ලබා දෙන භවනා කමටහන් 30ක් තියෙනවා කියලා කියවනේ. මේ අර්පණා භවනා උපදවන්න පුළුවන් කර්මස්ථාන 30 අතරින් අපිට ධ්‍යාන ප්‍රභේද වශයෙන් කමටහන් බෙදීමක් අපිට කරන්න පුළුවන්. එතන කියනවා ඒ නිසා ධ්‍යාන ප්‍රභේද තෝති අප්පනාව හේසු චෙත්ත ආනාපාන සතිය සද්ධින් දස කසිනා. ආනාපාන සතියත් එක්ක දස කසින භවනා චතුක්කඥානිකා හොಂತಿ. ඒතර ආනාපාන සතියෙන් අපිට පුළුවන් චතුර්ථ ධානය දක්වා යන්න. එතකොට එතනද කියන්නේ සතර රූපාවචර ධාන විතරයි හැබැයි. ඒ නිසා අපි මේ චතුර් චතුෂ්ක ධාන කියලා කිව්වහම මෙන්න මේ රූපාවචර ධාන ටික තමයි අපිට උපදවන්න පුළුවන්කම තියෙන්නේ. අපිට අරූපාවචර ධාන උපදවන්න බෑ. ආනාපාන සති භාවනාවෙන් මෙතනින් අපි සාකච්ඡා කරන්නේ මේ රූපාවචර ධාන පිළිබඳව. හැබැයි කසින වලින් පුළුවන් අරූපාවචර ධානත් උපදවන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සතියනොත් අපිට පුළුවන් භාවනා අර්පණ හතරක් උපදවන්න පුළුවන්. මොනවද අර්පණ හතර? ආනාපාන සති භාවනා ආදීන් අපිට පුළුවනි. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ටික. ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුර්ථ. දර මෙන්න මේ කියන හතර අපිට උපදවන්න පුළුවන් ආනාපාන සතියෙන්. ඒ වගේම කෂණ භාවනාවලිනුත් අපිට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට මේ ටිකෙන් විතරයි අපිට අත්‍තරම චතුර්ථ ධානය දක්වා යන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරගෙන යනකොට මේ සූත්‍රය අපිට මුණ ගැහෙනවා. බුදුරජාණන් අපිට කියනවා ප්‍රථම ධානය උපදවන්න, ဒုတိ ය ධානය උපදවන්න, තතිය ධානය උපදවන්න, චතුර්ථ ධානය උපදවන්න. එතකොට අපි කල්පනා කරනවා මම කරන්නේ බුද්ධානුස්සති භාවනාව. එතකොට මම කොහොමද මේකෙන් ප්‍රථම ධාන ආදී උපදවන්නේ? ඒතර බුද්ධානුස්සතියෙන් කොහොමදක් ධාන උපදවන්න බෑ කියලා අපි කතා කරා. එහෙමනම් ධ්‍යාන උපදවන්න පුළුවන් භාවනා කමටහන් 30ක් තියෙනවා. එතනනොත් මෙන්න මේ කියන ආනාපාන සති භාවනාව සහ කසින භාවනා 10න් විතරයි අපිට හතරවෙනි ධ්‍යානය දක්වා පුදවන්න පුළුවන් නේ. අනිත් ඒ වගේ හතරවෙනි ධ්‍යානය දක්වා යන්න බෑ. එහෙනම් ප්‍රථම ධ්‍යානික භාවනා තියෙනවා කියනවා කායගත සතිය සද්දින් දසසුභා පඨම ධ්‍යානිකා. තර කායගත සතිය කියන භාවනාව කියන්නේ දෙතිස් ගුණයන් මෙනෙහි කිරීමේදී මේ දෙතිස් ගුණකයන් මෙනෙහි කරන භාවනාව අපිට කියනවා ප්‍රථම අධ්‍යානයේ විතරයි උපදවන්න පුළුවන් කියලා. දස අසුභය උද්ධමාතක විනීලක විපුබ්බක ආදී දස අසුභය ප්‍රථම අධ්‍යානයේ විතරයි උපදවන්න පුළුවන් කියලා. එතකොට ඇයි කායගත සති භාවනා අසුභ භාවනා ආදී මේ සිතට ප්‍රියමනා පරමුණක් නෙවෙයි. දැන් අපි අසුභයක් අපි දැන් බැලුවොත් කෙස් කෙස් වල අපි අරමුණු කරන්නේ කෙස් වල පිළිකුල් භාවය. පිළිකුල් භාවය අරමුණු කරනකොට අපේ සිත ඒක තුල හිඳා බහැලා මේක තුල දැඩිසේ සමාධිමත් වෙන්න හැකියාවක් නැහැ. සිත සමාධිමත් වෙනවා ප්‍රථම ධ්‍යාන ඒකත් දැඩි සමාධියක් තමයි. හැබැයි එතනින් එහාට ဒုတိ ය ධ්‍යාන ආදී වශයෙන් යන්න මේ පටික්කුල භාවයේ හරස් වෙනවා. පටික්කුල භාවයේ තියෙන නිසා මේ ධ්‍යානය රඳා පවතින්නේ විතක්කය කියන ධ්‍යානංගයෙන් විතරයි. විතක්කය කියන එක නැති වෙනකොට අපිට අර පටික්කුල භාවයත් එක්ක මේ ධ්‍යානෙ පවත්වන්න බෑ. ඉතින් විතක්ක කියන ධ්‍යානංගේ තියෙන්නේ ප්‍රථම ධ්‍යානෙ විතරයි. නිසා ප්‍රථම ධ්‍යානය අතහැරලා අපි ဒုတိ ය ධ්‍යානට යනකොට අපිට විතක්කය කියන අංගය සමතික්‍රමණය කරලා ඉක්මවලා තමයි අපිට පුළුවන්නේ ဒုတိ ය ධ්‍යානට යන්න. ඒතර කායගත සතිය අසුබය මෙනෙහි කරනකොට ඒකේ පටික්කුල භාවය නිසා විතක්කය තුලින් තමයි ඒ කමටහන තුල අපිව රඳාපවත්වගෙන ඉන්නේ. ඒ විතක්කේ නැති වෙනකොට අපිට ප්‍රථම කායගත සති ආදී ධානයේ පවත්තන්න බෑ. ඒ නිසා අපිට ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන උපදවන්න හැකියාවක් නැහැ. ඒ වගේම කියනවා පුරිමා තයෝ බ්‍රහ්ම විහාරාතික ජහනිකා. මෙත්තා, කරුණා, මුදිතා කියන බ්‍රහ්ම විහාර තුනෙන් අපට ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. මොනවද ධ්‍යාන තුන? ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය කියන මෙන්න මේ ධ්‍යාන තුන උපදවන්න පුළුවන්. හැබැයි චතුර්ථ ධ්‍යාන උපදවන්න බෑ. මෛත්‍රියෙන් චතුර්ථ ධ්‍යානට යන්න බෑ. ඇයි මෛත්‍රියෙන් චතුර්ථ ධ්‍යානට යන්න බැරි? චතුර්ථ ධ්‍යානයට යෑම කියලා කියන එක තුලදී අපට එතනදී සුඛ වේදනාවත් අපි ප්‍රහාණය කරලා උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානයකට යන්න තියෙනවා. අපේ මෛත්‍රී කරුණා මුදිතා මෙන්න මේ භාවනා තුළ අපිට මේ සුඛ වේදනාව කියන එකත් ප්‍රහාණය කරන්න බෑ. ඒකට ඒක අනිවාර්යයෙන්ම සුඛ වේදනාව සහිත භාවනාවක් වෙන්න යුතුයි. එනිසා ප්‍රථම ධානයේදී පුළුවන්, ဒုတိ ය ධානයේ පුළුවන්, තතිය පුළුවන්. හැබැයි චතුර්ථ ධානයට යන සුඛය අපි ප්‍රහාණය කරන්න ඕනේ. මෛත්‍රිය තුළ තියෙන සුඛ වේදනාව අපර ප්‍රහාණය කරන්න. මොකද සත්වයේ පිළිබඳව මෛත්‍රී ආරම්මණයක් පවත්වනකොට ඒක අනිවාර්යයෙන්ම සුඛ වේදනාව සමංගී. සුඛ වේදනාව රහිතව මේ මෛත්‍රී ආරම්මණය පවත්වන්න හැකියාවක් නැති නිසා. ඒ නිසා මේ මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුනේම අපට පඨම, ဒုတိ ය, තතිය කියන ධ්‍යාන විතරයි උපදවන්න පුළුවන්නේ. චතුර්ථ ධ්‍යාන උපදවන්න බෑ. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා චතුර්ථ ධ්‍යාන, චතුර්ථ ධ්‍යානික භාවනා. දැන් මුල පළවෙනි එක චතුෂ්ක ධ්‍යානික හතරවෙනි එක චතුර්ථ ධානයක. දැන් මේක අපට පාළියේ ඉන්නේ පළවෙනි එක චතුප්පජ්ජානික මේක ඊට පස්සේ කියන්නේ අනිත් එකත් කියන්නේ චතුප්පජ්ජානික කියලාම තමයි. හැබැයි ඒක අපි පැහැදිලි කිරීම තුළ අපිට දැනගන්න ඕනේ මුල චතුෂ්කය. පාලි වචනේ ගත්තොත් දෙකම එකයි එක විදිහට තියෙන්නේ. මුල චතුෂ්කයක් ගැන කතා කරන්නේ චතුෂ්ක ධානිකයි. දැන් අවසානයේ චතුප්පජ්ජානික කියලා කියන එතන චතුර්ථ ධානික කියලා කියන එකයි. හරි. එතකොට ඒක ඇත්තටම චතුත්ත්‍ඥානික කියලා තිබ්බනම් වඩාත් හොඳයි කියලාත් අපිට හිතෙන අපි මම මේ වෙලාවේ මේ බලමින් ඉන්නේ බෙන්තර සද්දාතිස්ස ස්වාමීන් වහන්සේගේ සංස්කරණය බෙන්තර සද්දාතිස්ස ස්වාමීන් වහන්සේ විශේෂ මාර්ග සම්ණය පරාක්‍රම බහු සම්ණය සංස්කරණය කරපු එකේ පිටපතක් තමයි මම බලන්නේ. මම ඊතුරු පිටපත් තුල කොහොමද තියෙන්නේ කියලා බැලුවේ නැහැ. ඒ නිසා පාලියේ මේකේ නම් තියෙන්නේ චතුක්කජහනික කියලා තමයි මේ දෙපළෙම තියෙන්නේ. නමුත් මේ දෙවෙනි වචنين අදහස් කරන්නේ අතරම චතුක්කජහනික කියන එක තුලින් චතුර්ථ ධානය චතුර්ථ ධානය විතරක් උපදවන්න පුළුවන් භාවනා තියෙනවා. ඒතර මොනවද චතුර්ථ ධානය විතරක් උපදවන්න පුළුවන් භාවනා? ඒ තමයි උපේක්ෂා බ්‍රහ්ම විහාරය කියලා කියන එක. බ්‍රහ්ම විහාර හතරෙන් උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියලා කිව්වම උපේක්ඛා බ්‍රහ්ම විහාරය සත්වාරම්මනිකයි යම්කිසි පුද්ගල ආරම්මණයක් තියෙන්නේ. ඒ පුද්ගලයාට උපේක්ෂාවක් තමයි පවත්න්නේ. උපේක්ෂාව පවත්නකොට ඒ සත්වයන් කෙරෙහි තියෙන මේ ධ්‍යාන උපේක්ෂාව සුඛ වේදනාවත් එක්ක එකට පවතින්නේ නැහැ. ධ්‍යාන උපේක්ෂාව පවතින්නේ උපේක්ෂා වේදනාවත් එක්ක තමයි. ඒ නිසා සත්වයේ කෙරෙහි උපේක්ෂාව පවත්වන භාවනාවක් වශයෙන් උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ වඩනකොට ඒක තුල අපට උපදවන්න පුළුවන්නේ චතුර්ථ අධ්‍යානෙ විතරයි. ඊට පස්සේ අරූපාවචර ධ්‍යාන අරූප භාවනා ආකාසනංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානසඤ්ඤායතන කියන මෙන්න මේ භාවනා හතර මේ භාවනා හතරෙත් අපිට උපදවන්න පුළුවන්නේ චතුර්ථ ධ්‍යානය විතරයි. ඒතර අපිට පඨම ධ්‍යානය උපද විතරක් උපදවලා තියෙන කෙනාට අරූප භාවනා කරන්න බෑ. ဒုတိ ය ධ්‍යානය දක්වා විතරක් කරාට බෑ. තතිය ධ්‍යානය විතරක් බෑ. චතුර්ථ ධ්‍යානය දක්වත් වඩලා තමයි පුළුවන්. හැබැයි මෙතනදී මේ කියන්නේ චතුෂ්ක ණය වශයෙන්. චතුස්ක ණය කියලා කියන්නේ අපිට තියෙනවා භාවනා ක්‍රම පැහැදිලි කරන ණය ක්‍රම දෙකක් තියෙනවා. භාවනා ක්‍රම පැහැදිලි කරන ණය ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි චතුස්ක ණය සහ අනිත් එක පංචක ණය කියලා කියනවා. චතුස්ක ණය කියලා කියන්නේ අපි තියෙන්නේ ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන හතර විතරයි. පංචක ණය කියලා කියන්නේ ඊට අමතරව පංචම අධ්‍යානය කියන එකකුත් තියෙනවා. ඒතර මේ එකම ධානය ණය ක්‍රම දෙකකින් පැහැදිලි කරනවා. චතුර්ථ ධානයේ දක්වා යන භාවනා පැහැදිලි කිරීමක් තියෙනවා. ඊට පස්සේ ඒක තව විස්තර කරලා පංචම ධානයේ දක්වා පැහැදිලි කරන විස්තර කිරීමක් තියෙනවා. දෙකේම උපදවන්නේ එකම ධාන ටික තමයි. හැබැයි මේක විස්තර කරන ක්‍රම දෙකක්. ඒතර පංචකම පංචකන්නාය ක්‍රමයට ගත්තොත් මේක චතුර්ථ ධානයක භාවනාවනේ පංචම ධානයක භාවනාව බවට පත් වෙනවා. සම මෙතන පැහැදිලි කරලා තින්නේ චතුස්කනාය වශයෙන් තමයි කියලා තියෙන්නේ. ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුත්ථ කියන මෙන්න මේ සතර ධ්‍යාන පිළිබඳව කරන විග්‍රහයත් එක්ක යන පැහැදිලි කිරීම තියෙනවා. ඉතින් එතනදී ඒ නිසා අරූපාවචර ධ්‍යාන උපදවන්නේ චතුර්ථ ධ්‍යානෙ උපදවලා ඒ චතුර්ථ ධ්‍යානෙ නැගී සිටලා තමයි අරූපාවචර භාවනාව සිද්ධ කරන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට ධ්‍යාන ප්‍රභේද වශයෙන් උත් අපිට පුළුවනි කර්මස්ථාන විස්තර කරන්න. ඊළඟට තියෙනවා සමතික්‍රම වශයෙන් කියලා. සමතික්‍රම වශයෙන් උත් අපිට මේ කමඨහන් පැහැදිලි කරන්න පුළුවන්. මොකද සමතික්‍රම වශයෙන් කියලා කියන්නේ සමතික්‍රමතෝ තියෙත්ත ද්වේ සමතික්‍රමා සමතික්‍රම දෙකක් තියෙනවලු මොනවද? අංග සමතික්‍රමෝච ආරම්මන සමතික්‍රමෝච. අංග සමතික්‍රම කියලා එකක් තියෙනවා ආරම්මන සමතික්‍රම කියලා එකක් තියෙනවා. මොකද්ද සමතික්‍රම කියන වචنين කියන්නේ ඉක්මවනවා කියන එක. ඒ කියන්නේ යමක් ඉක්මිලා ඊළඟ තැනට යනවා කියන එකයි. යමක් පහු කරලා ඊළඟ තැනට යනවා කියන එක. යමක් යටපත් කරලා යමක් අවසන් කරලා තමත් එක්කට යනවා කියන්නේ. මේකට තමයි කියන්නේ සමතික්‍රමණය කියලා. එතකොට අංගයක් සමතික්‍රමණය කරලා ඊළඟට යන භාවනාවක් තියෙනවා. එහෙම නැත්නම් අරමුණක් සමතික්‍රමණය කරලා ඊළඟට යන භාවනාවකුත් තියෙනවා. ඒතර මොනවද? අපිට කියනවා තත සබ්බේසු පිටික චතුක්ක ජහානිකේසු කම්මතහනේසු අංග සමතික්කමෝ හෝති විතක්ක ਵਿਚාරාදීනි ජහනංගානි සමතික්කමිත්වා තේශ්‍රේ වාරම්මනේ සුදුති අධ්‍යාන අදීනම් පත්තබ්බතෝ. එතකොට කියනවා සියලු ත්‍රික චතුෂ්ක ධානික කර්මස්ථානවල ත්‍රික ධානික චතුෂ්ක ධානික කර්මස්ථාන ත්‍රික ධානික කියලා කිව්වේ ධාන තුනක් විතරක් උපදවන්න පුළුවන් මෙත්තා කරුණා මුදිතා ආදී භාවනා චතුෂ්ක ධානික කර්මස්ථාන කියලා කියන්නේ චතුෂ්ක ධානිකයි කියලා කියන්නේ එතකොට පඨම, ဒုတိ ය, තතිය, චතුර්ථ කියන මේ ධ්‍යාන හතරම උපදවන්න පුළුවන් කර්මස්ථාන. මෙන්න මේ වගේදී කියනවා අංග සමතික්කමෝ හෝති විතක් ਵਿਚාරානි දීනි ඥානංගානි සමතික්කමිත්වා. මොන අංග සමතික්‍රමණයක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි අංගයක් ඉක්මවල තමයි ඊළඟ භාවනාව තියන්නේ. දැන් අපි ආනාපානසති භාවනාව ගමු. ධ්‍යාන හතරක් උපදවන්න පුළුවන්. ප්‍රථම ධානය උපදවන කෙනා ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානයට යන්නේ අංග සමතික්‍රමණයකින්. කොහොමද? ප්‍රථම ධානයේ තියෙනවා අංග අංග පහක් තියෙනවා. මොනවද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට අංග සමතික්‍රමණය කියලා කියන්නේ මොකද්ද? මේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග වලින් යම්කිසි අංගයක් ඉක්මවලා ඊළඟ භාවනාවට යනවා. විතක්ක ਵਿਚාර දැන් චතුස්සත් ධානය ක්‍රමයට ගත්තොත් විතක්ක ਵਿਚාර කියන අංග දෙක සමතික්‍රමණය කරලා අපි ဒုတိ ය ධ්‍යාන කරනවා පීති සුඛ ඒකාග්‍රතාවයි ဒုတိ ය ධ්‍යානය. ඊට පස්සේ ප්‍රීතියත් සමතික්‍රමණය කරලා සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන කරනවා. සුඛයත් සමතික්‍රමණය කරලා උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන කරනවා. මෙන්න මේ විදිහට යම්කිසි අංගයක් ඉක්මවලා ඊළඟ භාවනාවට යනවනම් ඊළඟ අධීරයට යනවනම් මෙන්න මේකට කියනවා අංග සමතික්‍රමණය කියලා. ඊට පස්සේ දැන් මෙත්තා කරුණා මුදිතා කියන තුනේදිත් තියෙන්නේ එහෙමයි. මෙත්තා භාවනාවෙත් ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තතිය අධ්‍යාන කියන තුනට යන්න පුළුවන්. කරුණාවෙත් එහෙමයි. මුදිතාවෙත් එහෙමයි. හැබැයි උපේක්ෂා භාවනාව කියලා කියන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහාරය එහෙම නැත්නම් චතුත්ථ බ්‍රහ්ම විහාරය කියලා කියන එකේදීත් අංග සමතික්‍රමණයක්ම තියෙනවා කියලා කියනවා. ඒක කොහොමද කියනවා? ඒවනාහි මෙත්තාදීන් පිළිබඳව අරමුණෙහි සොම්නස ඉක්ම ලැබිය යුතු බැවිනි කියලා අපි දාලා තියෙන්නේ. ඒ කියන්නේ එතනදි කියනවා ඒක අපිට කියනවා තතහ චතුත්ථ බ්‍රහ්ම විහාරයේ චතුර්ථ බ්‍රහ්ම විහාරයේ විදිහටමයි ශෝපිහි. ඒ චතුර්ථ බ්‍රහ්ම විහාරය කියන උපේක්ෂා බ්‍රහ්ම විහාරයටපත් වෙන්නේ කොහොමද? මෙත්තාදීනං ඒව ආරම්මනේ සෝමනස්ස සමතික්කමිත්තා පත්තම්මතු. මෛත්‍රී අරමුණේ තියෙන අපිට සෝමනස්සයක්. කරුණාරමණයේ සෝමනස්සයක්. මුදිතාරමණයේ සෝමනස්සයක්. මෙන්න මේ සෝමනස්සේ ඉක්මවලා තමයි අපි යම් පුද්ගලයෙකු පිළිබඳ උපේක්ෂාවට ආන්න එතකොට උපේක්ඛා බ්‍රහ්ම විහාර භාවනාව කරද්දී චතුර්ථ ධානය ඉපදවීමේදී අර අංග සමතික්‍රමණයක් සිද්ධ කරලා තමයි අපි උපේක්ෂා භාවනාවට පිළිලා තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට කියනවා චතුත්ථ බ්‍රහ්ම විහාරය කියන උපේක්ෂා බ්‍රහ්ම විහාරයත් එක්තරා විදිහට අංග සමතික්‍රමයක් තියෙන භාවනාවක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා චතුසුපන ආරුප්පේසු ආරම්මන සමතික්‍රමෝ හෝති. සතර අරූප භාවනා තුල තියෙන්නේ ආරම්මන සමතික්‍රමණයක් කියලා කියනවා. එතකොට සතර අරූප භාවනාව වෙන්නේ මොනවද? ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥාන, අසඤ්ඤායතන. ඒතර එතන එතන හැබැයි අපිට කියනවා ආකාශ කසිනේ හැර සෙසු පඨවි ආදී නව කසිනයන් වලින් අපිට පුළුවන් ආකාසනංචායතන ආදී සතර රූප ධ්‍යාන උපදවන්න. එතනදී ඒ කසින ආරම්මණය අපි උගුලවලා කසින ගාටි මාකාශය කියලා එකක් පුදව ගන්නවා. ඒ කියන්නේ දැන් අපිට පඨවි කසිනේ ආකාශ කසිනේ ගන්න බෑ මෙතෙන්ට. ආකාශ කසිනෙන් වරුප දෙහන උපදවන්නේ නෑ. පට විකසණයෙන් අපි පට විකසණේ වඩලා ලැබෙන ප්‍රථම ප්‍රථම ධ්‍යාන ආදී චතුර්ථ ධ්‍යාන දක්වා ගිහාම ඒ චතුර්ථ ධ්‍යානයේ තියෙන පටිභාග නිමිත්තක් තියෙනවා. ඒ පටිභාග නිමිත්ත වඩලා තියෙන්නේ අපි ඊළඟ කොටස වර්ධන අවර්ධන වශයෙන් මේක දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහනේදී. එතකොට පඨවි කසින නිමිත්ත වඩලා තියෙන්නේ. ඒ නිමිත්ත වඩපු කසින නිමිත්ත අපි උගුලවනවා. උගුලවනවා කියන්නේ උදුරලා අයින් කරනවා. ඒ උදුරල අයින් කරාට පස්සේ කසින අරමුණ පැතිරිලා තිබුණු අවකාශයේ හිස් බවට පත් වෙනවා. ආන්න ඒකේ තියෙන ආකාශ ලක්ෂණය තමයි ආකාසනංචායතනයේට අරමුණක් බවට පත් කරගන්නේ. ඒ නිසා ආකාසනංචායතනයේදී වෙන්නේ අපිට මුලින්ම අපි උපදවපු පඨවි ආදී කසින නිමිත්ත කියන කසින ආරම්මණය ඉක්මවනවා. අපි පටවිකසනේ භාවනා කරලා පටවිකසන නිමිත්තක් අපිට පහළ වෙනවා. පටිභාග නිමිත්තක්. ඒ පටිභාග නිමිත්ත වඩලා ඒක තුලින් අපි චතුර්ථ ධ්‍යානෙ දක්වා ඇවිල්ලා ඉන්නේ. චතුර්ථ ධ්‍යානෙට පැමිණි කෙනා මේ පැතිරිච්ච කසින නිමිත්ත උගලවල අයින් කිරීම තුළින් ඒ කසින නිමිත්ත ඉක්මවීමක් සිදු කරනවා. ඒ නිසා අරමුණ ඉක්මෙව්වා. සා ආකාසනං ඡායතනෙට යන්නේ අරමුණ ඉක්මවලා නිසා අපි ඒකට කියනවා ආරම්මන සමතික්‍රමණයක් කියලා. ඊට පස්සේ ආකාසානංචායතනෙට ගිය භික්ෂුන් වහන්සේ ගිය යෝග්‍යා එතනින් විඥානංචායතනට යනකොට විඥානංචායතනට යෑමේදී කරන්නේ මේ ආකාසානංචායතන අරමුණ පැවති තැන අපේ තිබුණු සිත මෙනෙහි කිරීම. සිතේ තිබුණු අනන්ත ස්වභාවය මෙනෙහි කිරීම. ඒතර සිතේ තිබුණු අනන්ත ස්වභාවය මෙනෙහි කරද්දී අර ආකාශ ආරම්මණය කියලා කියන එක ඉක්මිලා විඥාන ආරම්මණයකට එනවා. එසන අරමුණ ඉක්මවලා ඊළඟ එකට ආපු නිසා අපි කියන ආරම්මන සමතික්‍රමණයක් කියලා. ශවිඥානං ඡායතනෙන් ආකින්චඤ්ඤායතනට යනකොට එහෙමයි ආකින්චඤ්ඤා ඒතනදී අපි කරන්නේ විඥානයේ අනන්ත භාවය මෙනෙහි කරලා විඥානං ඡායතනෙ පොදවලා ඊට පස්සේ කලින් පැවතිච්චි ආකාශ අරමුණ නැති වුණා ඒ නැතිවීමේ නාස්තික ආරම්මණය මෙනෙහි කරලා විඥානං ඡායතනෙට යනවා. එතකොට අන්න ආකින්චඤ්ඤායතනට යනවා. එතනත් එතකොට අපිට අරමුණක් ඉක්මවීම. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන යනකොට එහෙමයි ආකින්චඤ්ඤායතන අරමුණ ඉක්මවල තමයි අපි නේව සංඥානා සංඥායතන. ඒ නිසා මෙන්න මේ කියන සතර අරූප භවනා තුලිනුත් සිද්ධ වෙන්නේ එක්තරා විදියට ආරම්මන සම්පික්‍රමණය. ඒතර මේ ටික ඇරෙන්න එතකොට අර්පණා කර්මස්ථාන වශයෙන් අපිට කතා කරපු මේ ත්‍රික ධානික සහ චතුස්ක ධානික වශයෙන් කතා කරපු ධාන ටිකත් ඒ වාගේම සතර අරූප ධානය කියන ඒවත් විතරයි අපිට සමතික්‍රම වශයෙන් සමතික්‍රමයක් තියෙන භාවනා වෙන්නේ. සෙසු ඒ වගේ අපිට කියනවා සේසේසු සමතික්‍රමෝ නත්තිති ඒවන් සමතික්‍රමතෝ. සෙසු කර්මස්ථානයන් වල සමතික්‍රමයක් සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා සමතික්‍රම වශයෙන් උද්ගත්තොත් එහෙනම් අංග සමතික්‍රම ආරම්මන සමතික්‍රම කියලා භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වර්ධන අවර්ධන වශයෙන් තමයි මේ භාවනාව භාවනා කොටස සාකච්ඡා කරන්න තියෙන්නේ සමසතලිස් කර්මස්ථාන. ඉතින් වඩන අවඩන වශයෙන් සමසතලිස් කර්මස්ථාන පැහැදිලි කිරීම ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක්. ඒ පිළිබඳව අපිට කරුණු කාරණා විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා අපි අද දවසේ ඒ කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි විනාඩි 5කට කලින් දේශනේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන අපිට 6:00මාරට වෙනත් පැත්තටම ධර්ම දේශනාවකට වැඩම කරන්න තියෙන නිසා අපි විනාඩි 5ක කාලයක් අපේ ප්‍රශ්න සාකච්ඡා කරන්නත් වෙන් කරගෙන වඩන අවඩන වශයෙන් සමසතලස් කර්මස්ථාන බෙදීම අපි ඊළඟ ස්ථේ සාකච්ඡා කරන්න ඉඩ තියලා අපි අද දවස් වැඩසටහන මෙතනින් સમાප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එක්තරා විදිහට ටිකක් එක දවසකට කතා කරන ටික ප්‍රමාණය ටිකයිද කියලා හිතනවා වෙන්න පුළුවන් අපේ සහභාගී වෙන අයට. නමුත් මේ ටික අපි විස්තර වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට ඒ ටික වඩාත් පැහැදිලි කරගෙන යෑම තමයි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නිසා. ඒ නිසා අපි මේ සාකච්ඡාවත් සමගින් එහෙමනම් අද දවසෙත් අපි අමතපදන් දේශනාව මෙතකින් સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව අද සාකච්ඡා කරපු කොටස පිළිබඳව යම් ආකාරයක ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා නම් යම් ගැටලුවක් අපිට निराකරණය කරගන්න තියෙනවා නම් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න පුළුවනි. කෙටියෙන් මොන හරි ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබා දෙමින් අද දවසට අපි වැඩසටහන සමාප්ත කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා අහන්නම්. ස්වාමීන් වහන්සේ දැන් අද ධාන ප්‍රභේද වශයෙන් කියලා ගත්ත තැන උපේක්ෂා භ්‍රම විහාරයේදී චතුක්ක ණයෙන්ම නේද ස්වාමීන් වහන්සේ ඒක කරන්න ඕනේ කිව්වේ. එතකොට ඒ ඒ භාවනාව තික්ක ප්‍රඥීන්ට විතරමද කරන්න පුළුවන්. එහෙම අපිට ඇත්තටම චතුක්ක ණය චතුක්ක චතුක්ක ණය කරන්න පුළුවන්. දැන් තියෙන පංචක ණය චතුක්ක ණය දෙකක් තියෙනවානේ. ස්වාමීන් වහන්සේ තික්ක ප්‍රඥයෙන් මන්ද ප්‍රඥයෙන් දෙන්නෙක් ඉන්නවානේ. ඒතර චතුක්ක ණයෙන් කරන්නේ තික්ක ප්‍රඥයෙන් පංචක ණයෙන් කරන්නේ මන්ද ප්‍රඥයෙන් කියලා නේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මම අහලා තියෙන්නේ. ඔව්. එතකොට මේ බ්‍රහ්ම විහාරය උපේක්ඛා බ්‍රහ්ම විහාරය තික්ක ප්‍රඥයෙන්ට විතර පමණද කරන්න පුළුවන්. නෑ එහෙම නෑ. එතකොට එතන අපි ණය ක්‍රම දෙක තියෙන්නේ අතර මේක මේ පැහැදිලි කරගන්න ක්‍රම දෙකක්. එතකොට දැන් භාවනාවේ අංගය ගත්තොත් චතුර්ථ ධානයට යනකොට තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන ධානාංග දෙකම තමයි. ඒතර උපේක්ෂා ඒකාග්‍රතාව කියන ධානාංග දෙකම තියෙද්දී අපි එතකොට ඒ භාවනාවට යෙදෙන ක්‍රමවේදය අනුව තමයි මේක චතුෂ්ක ණයද පංචක ණයද කියලා බෙදලා තියෙන්නේ. නමුත් දැන් උපේක්ෂා බ්‍රහ්ම විහාරය කියලා කියන එක දැන් පංචක ණයේ තියෙන පංචම ධානයත් චතුෂ්කනයේ තියෙන චතුර්ථ ධානයත් කියන දෙකම එකට සමානයි. එතකොට එහෙමනම් උපේක්ෂා බ්‍රහ්ම විහාරය කියන එක පංචකනය ක්‍රමයට ගත්තොත් එහෙම පංචම ධානයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ කියලා බෙදීමක් අපිට කියන්න අවශ්‍ය නැහැ. මේක වඩන්න පුළුවන් කවුද කියලා. සමේ දැන් තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ බෙදීම තියෙන්නෙම ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානයට යන තැනදී. මොකද ප්‍රථම ධානයේදී තමයි විතක්ක ਵਿਚාර කියන අංග දෙකම තියෙන්නේ. ဒုတိယධානයට යද්දී චතුෂ්කණයේදී විතක් ਵਿਚාර දෙකම ප්‍රහාණය කරනවා. පංචකණයේදී විතර්ක විතරයි ප්‍රහාණය කරන්නේ. එනිසා ဒုတိယ ධානයෙන් ප්‍රථම ධානයෙන් ဒုတိယ ධානයට යamat ဒုတိယ ධානයෙන් තතිය ධානයට යamat කියන තැන තමයි මේ චතුෂ්කණය පංචකණය කියන වෙනස තියෙන්නේ. එහෙම නැතුව අවසාන ධානය චතුෂ්කණය නම් චතුර්ථ ධානය, පංචකණය නම් පංචම ධානය කියන මේ ධානය ඒ කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත අවසාන ධ්‍යානය කියලා කියන එක චතුෂ්කනාය පංචකනාය කියලා බෙදීමට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා තික්ක ප්‍රඥාවන්ත පාඤ්ඤ කියන බෙදීමක් එතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි නේද? හොඳයි. ඔව්. ආ දැන් බුද්ධානුස්සතිය කරනකොට මේ ප්‍රථම ධානයේටවත් එන්න බෑ කියනවනේ. ඔව්. ඒ වුණාට බුද්ධානුස්සතිය වඩන කෙනෙකුට මේ ප්‍රීතිය ඇති වෙනව නේද? ඔව්. ඔව්. ඒ එතකොට කොහොමද ඒක විස්තර කරන්නේ? ඒක ඇත්තටම දැන් අපි උපචාර සමාධියෙත් මේ ධානාංග පහළ වෙනවා. උපචාර සමාධියෙත් විතක් ਵਿਚාර පිටිසුඛ එකගතා කියන ධානාංග පහළ වෙනවා. හැබැයි අපේ සිත උපචාර සමාධියෙන් අර්පණා සමාධියට පත් සඳහා දැඩි ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. බුද්ධානුස්සති භාවනා ආදීයේදී බුදුගුණ ආදීයේ තියෙන ආරම්මන විස්තරික භාවයේ ඒකේ ප්‍රතුල භාවයේ නිසා මේ සිත අර දැඩි ඒකාග්‍රතාවයේ අර්පණා භාවයටපත් වෙන්න ප්‍රමාණත් වෙන්නේ නැහැ. හේතුව අරමුණ පළල් වැඩි. දැන් අපිට අපි හිතමු යමක් අපි මෙනෙහි කරන දෙයක් අපි යම් අපි හිතමු පොතක් ගන්නවා නම් පොතක් ටිකක් ලොකු පොතක් අපි කියවනකොට ඒක ඒ කියවපු සමස්ත පොතේ කොටස් ටිකම එකපාර අපිට ග්‍රහණය කරගෙන ඉන්නවා කියලා කියන එක සිතට සමහර කෙනෙකුට අපහසු වෙන්න පුළුවන්. හැබැයි කුඩා කොටසක තියෙන දෙයක් අපිට සියල්ල මතකයි. මෙන්න මේ වාගේ අපිට දැන් අරමුණ ලොකු වෙනකොට අපේ ඒකාග්‍රතාවය කියන එක රඳවා ගැනීම සඳහා තියෙන හැකියාව අඩුයිනේ. මේ නිසා තමයි කියන්නේ බුද්ධානුස්සති ආදී කර්මස්ථානවලදී ඒ කමඨහන පුලුල් භාවය නිසා අපට ඒ ඒකාග්‍රතාවයේ අර්පණා මට්ටමටපත් වෙන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි ධානාංග දක්වා කියන්නේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ අංග ටික අපිට උපචාර සමාධියේදී පහළ වෙනවා. ඒතර උපචාර සමාධියේදී මේ ටික අපිට ඇවිල්ලා නීවරණ ටික යටපත් වෙලා තියෙන්නේ. හැබැයි ඒක අර්පණා සමාධිය බවට පත් වෙන්න ඒ ඒකාග්‍රතාවයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එකයි පැහැදිලි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ උපචාර සමාධියේදී කාමාවචර කුසල් සිතක් යවන් වශයෙන් පහළ වෙලා නැවත භවංග පත්තණය වෙලා නැවත ඒ අරමුණ මාතගෙන පහළ වීමක් දෙන්නේ ස්වාමීන් වහන්සේ ධ්‍යාන සිතක් ඔව් ඔව් එතකොට එතනදී අපිට කාමාවචර මනෝද්වාරා මනෝද්වාර චිත්ත වීති තමයි පහළ වෙන්නේ මේ උපචාර සමාධියේදී අර්පණා චිත්ත වීති නෙවෙයි. එතකොට ද මනෝද්වාරික වශයෙන් මනසින් ගත අරමුණම නැවත නැවතත් මෙනෙහි කිරීම වශයෙන් අර චිත්ත වීතිය සම්පූර්ණයෙන්ම ගමන් කරන. එතකොට ජවන් සිත් වශයෙන් කාමාවචර මහා කුසල් සිත් පහළ වීම තමයි සිද්ධ වෙන්නේ අර්පණා සිත් නෙවෙයි. නිර්වාණ සානසයනස ඔව් සායනාස එතකොට දැන් අපි බුදු ගුණ භාවනා වඩනකොට එතකොට අරහන් ගුණෙන් අපි අරගෙන ඒකෙන් එකක් අපි රහසින්වත් පවු නොකරනසේක කියන එක විතරක් අරගෙන භාවනා කරොත් එතකොට එතනින් අපිට මේ ප්‍රථම ඥානය ලබන්න බැරිද එතකොට තමයි එකක් ගතාවේ බෑ ඒක තමයි අපි මෙතනදී මේ සඳහන් කරන්නේ අපිට ඇත්තටම දැන් බුදු ගුණයක් එකක් ගත්තත් ඒ එක බුදු ගුණය මෙනෙහි කරලා ඒකේ සීමාවක් අපට තීරණය කරන්න බැරි තරම් අපරිමාණයි. ඒතර මේ සීමාවක් අපට තීරණය කරන්න බැරි නිසා අපේ ඒකාග්‍රතාවයේ අර්පණා මට්ටමටපත් කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ බුදු ගුණයක් තුළින්. එතකොට අපි බුදු ගුණ ඔක්කොම ගත්තේ නැහැතුව එකක් ගත්තා කියුණත් ඒත් එහෙම තමයි ඒ එක බුදු ගුණයත් අතිශය පුළුල් අරමුණක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට අර්පණා සමාධිය කියන්න අපහසු වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි අද දවසටත් අමතපදන් දේශනාව સમાප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසෙත් අපි රැස්පත් කරගත්ත මේ උදාර පුණ්‍ය ශක්තිය අපි හැම සිළු දෙනාම සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියොත් මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආශිර්වාද වඩ වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙනින් සංසෙත් පාකල දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වාගේ මේ වැඩසටහනට සහ සම්බන්ධ වන වැඩසටහන සංවිධානය කරන සුපින්නත් හැම සියලු දෙනාටම ඒ වගේම අනාගතයේ වැඩසටහන ශ්‍රවණය කරන දැක බලාගෙන මේ මග අනුගමනය කරන හැම සියලු දෙනාටමත් නිවනින් සැනසෙන්න මේ උදාාර කුසල ශක්තිය හේතු වේවා කරන දහසින් අපි පුණ්‍යානුමෝදනා සිදු කරමින් වසන් කරමු ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීපානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීපානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු මං පරන්ති හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාටම